භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සන්තං වා අජ්ජත්තං සමාධි සම්බොද්ධංගං අක්ඛිමේ සමාධි සම්බොද්ධං හෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සමාධි සම්බොද්ධංගං නත්ති මේ අජ්ජත්තං සමාධි සම්බොද්ධං හෝති පජානාති අනුප්පන්නස්සවා සමාධි සම්බොජ්ජං ගස්ස උප්පාදෝ හෝති තංච පජානාති උප්පන්නස්සවා සමාධි සම්බොජ්ජං ගස්ස භාවනාය පාරිපෝහි හෝති තංච පජානාති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අපි ගිය වතාවේ ගිය දහස්වතින්දා මේ මාතෘකාවම මතු කරගත්තා ඒ කියන්නේ සමාධි සම්බොජ්ජංගේ කියන අත්‍යස්ථානේ ධම්මානුපස්සනාවේ බොජ්ජංග පරවේ අර්ථය ගැනීම ආයෙත් බොජ්ජංග ධර්මයි. ඉතින් අදත් මේ මහා සංඝ රත්නයත් පාස්ක ඉන්සක් එකතු කරගෙන ඇත එක් වෙන දවස වශයෙන්ොත් මේ මාත්‍රකාවම තව එදා සාකච්ඡා වෙච්ච නැති භාවනාවට අදාළ කොටස් ටිකක් ඉදිරිපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි එදා මේ සමාධිය කියන එක කයිසික ධර්මයක් විදිහට අරගෙන සාකච්ඡා කරා අවික්ෂේප ලක්ෂණය තියෙනවා ඒකේ නොවිසිරෙන ලක්ෂණය ගත්ත අරමුණ විදී නොසලී නිවිසදී පවතින ගතිය ඒ වගේම සම්පින්දන රසය සමාධි කතා කරන අවස්ථාවේ හිතේ පවතින අනිකුත් සංපයුක්ත චෛසිකයන් ඔක්කොම පිටු කරන ගතියක් තියෙනවා සම්පින්දන රසය උපසමපච්චුපත්ථාන තමන්ට ඒ සංහිඳියාවක් සනසීමක් උපසමයක් වැටහෙනවා ඒකට සුඛය පදත්තාන වෙනවා. විශේෂතෝ සුඛ පදත්තාන. මේ ආදී ආදී තමයි මේ සමාධිය පිළිබඳව වෙන්කොට හඳුනා ගන්න කොටු කරලා පෙන්නන්ට පරිග්‍රහ කරන්න පසු කාලීන ආචාර්යයන් වහන්සේලා අත්කල ලබලා දීලා තියෙනවා. ඒ නිසා මීට කලින් අපි සාකච්ඡා කරපු ඒ පස්සද්ධිය පස්සද්ධියෙන් සුඛේ සුඛයෙන් සමාධිය. ඒකත් කියන්නේ සමාධිය කියන ආසන්නම කාරණාව සුඛය බව. ඒ නිසා යෝගාවචරගේ හිත යම් අවස්ථාවක දුක්ඛිත දුම්මන ස්වරූපයටපත් වුනොත් ඒ යෝගාවචරයක් නෙවෙයි. ඒ යෝගාවචරය සමතය සමාධිය වඩන කෙනෙක් නෙවෙයි. ඒ නිසා හැම වෙලාවෙදීම ඒ සුඛිත මුදිත තත්වයක් කයේ හිතේ පවතින්න ඕනේ. ඒක හොඳට පෙන්ලා දුන්නා. ඒ පස්සද්ධි සම්බන්ධයන්ගේ පවතින ඒ ආහාර සම්බන්ධව, ඍතු සම්බන්ධව, ඉරියාපත සම්බන්ධව තමයි හොඳට ඒ තමන්ගේ මාධ්‍යකයෙන් සලකා බලලා යම් ඉරියාපතේ යම් ආහාරයේ යම් යුක්තෝකින් ඒ තමන්ට දුකය පස්සද්ධිය එනවනම් ඒක වඩන්න ඕනේ. ඒක වැඩෙන ආකාරයකටයි මේ කටයුතු කරන්න ඕන එතකොට තමයි මේ සුඛය පදනම් කරගෙන සුඛය පදස්ථාන කරගෙන මේ සමතේ වැඩේ එතකොට මේ වැඩෙනා වූ කායිකතාව කියන්නේ සමාධිය කියලා. මේ සමාධිය ලබා ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙන බව අද මේ විග්‍රහයකටපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි මේ ප්‍රසිද්ධ වශයෙන් පවතින ආගම් අතර සමත සමාධිය අනිත් එක තමයි මේ බුද්ධ ආගමන බුද්ධ ධර්මයට පමණක්ම ආවේනික වූ විපස්සනා සමාධිය. මේ දෙක පිළිබඳව අවුල නැත්නම් මේ දෙක පිළිබඳව අවිතද භාවය අනිකුත් ආගම් වල විතරක් නෙවෙයි බෞද්ධයන් අතර පවා පවතිනවා. මේ නිසාමයි ඊටාම අඩු පිළිසකට මේ සමත සමාධියක් හෝ නැත්නම් සමත සමාධියෙන් ඉන්නා වූ ධ්‍යානයක් හෝ විපස්සනා සමාධියෙන් ගන්නා වූ මාර්ගඵල පිළිබඳව දුෂ්කරතාවයකටපත් වෙනවා. මේ දුෂ්කරතාවයටපත් වීම නිසාම සමාධියක් ඇති වෙනතෝනේ සුඛවත් භාවයේ හිතෙන් දිලේ. ඒ නිසා මේක සුඛාවබෝධයක් අවශ්‍යයි. මේ සමත සමාධියක් විපස්සනා සමාධියක් පිළිබඳව සුඛාවබෝධයක් අවශ්‍යයි. මේ දෙකම පුළුවන් දෙකක්. මේ දෙකෙන් කොයි එක කොයි වෙලාවෙ පාවිච්චි කරයිද කියලා ඉතාමත් අමාරුයි කල්ලාතෝ විනිශ්චය කරන්න. ඒ නිසා අපි පරිසම්පදා මාර්ගයේ සමත පුබ්බංගම ක්‍රමය, විපස්සනා පුබ්බංගම ක්‍රමය, යුගනද්ද භාවනා කියලා මේ දෙකටම සම සම තැන් දීලා තියෙනවා. ඊටමතරව තමයි ධම්මුද්දච්ච පහන මානස විග්‍රහිත ධම්මුද්දච්ච විග්‍රහිත මානස සමාධි ක්‍රමයේ කියලා පෙන්නලා දෙන්න තියෙනවා. ඒක කොයි එකටත් පොදුයි. ඒ නිසා සමත ක්‍රමය සහ විපස්සනා ක්‍රමය මේ දෙක අතරමැද යන ක්‍රමයේ කියන තුනම සම සම මට්ටම් වල තියෙනවා. ඒ නිසා හොඳට දැනගන්න ඕන යෝගාවචරය මෙන්න මේකටයි සමාධිය කියන්නේ. නැත්නම් සමාධියිසිකේ හිත ඉදිරිපත් වෙනකොට <clears throat> මෙන්න මේකයි ලක්ෂණය, මේකයි රාසය, මේකයි පටිපට්ඨානේ, පදත්තානේ නැත්නම් මේක තමයි යා තියෙන බාද ලකුණ. මේක තමයි යා කරන වැඩේ. මෙහෙම තමයි අපිට ඒක වැටහෙන්නේ මේන මේ කරුණු ලං වෙනකොට ආසන්න වෙනකොට පදස්ථාන වෙනකොට තමයි මේක පහළ වෙන්නේ කියන කාරණාව දැනගන්න ඒ පහළ වෙනකොට මේ අවිතද භාව හිතේ වික්ෂිප්ත බව විපිලිසර බව නැති වෙන ගතිය තමයි තියෙන්නේ මේක තමයි ඊගාවට මේ බොද්ධංග ධර්ම වල සඳහන් වෙන උපේක්ෂාවට ඉතාමත්ම ආසන්න කාරණා වෙන්නේ එහෙම නැත්නම් ප්‍රමෝදයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සුඛේ, සුඛයෙන් සමාධිය, සමාධියෙන් උපේක්ෂාව. ඒ උපේක්ෂාවෙන් තමයි ප්‍රඥාව මිත්‍රින් දිනනනම් ඒ <clears throat> මාර්ග ප්‍රඥාවට පෙළ ගැහෙන්නේ. ඒක නිසා මේ සමාධිය හැම ආගමකටම ප්‍රධාන පැතිරිච්ච ධර්මයක් කියලා කියනවා. ඒ වගේම බුද්ධාගමේ බුද්ධ ධර්මයේ බලනකොට භාවනාව කියන වචනත් එක්ක මේ සමාධිය බොහෝමත්ම ළඟ සමීප චිත්ත රූපයක්ම වෙනවා. භාවනා කරනවා කියනකොට සමාධිය තමයි ඒකෙන් ප්‍රධාන කරගන්නේ. නමුත් මේ සමාධිය පිළිබඳව ඒ මෑත කාලයේ මේ බෞද්ධ භාවනාව ඇති ප්‍රබෝධයට කලින් ගාක් වෙලාවට තිබුණේ බුද්ධෝත්පාද කාලයට කලින් තිබුණු ඒ පූර්ව සමත සමාධියමයි ඒක ලබා ගැනීමට තිබුණු දුෂ්කර පහවේ නිසා භාවනාවේ මෙලෝ වශයෙන් ප්‍රතිඵල ලබා ගැනීම කියන එක නැතිලා ගිහිල්ලා තියෙනවා. බොහෝම දුර නිවන් දක්ින්න බෑ මේ කාලේ මේ ධ්‍යාන ලබන්න බෑ කියන අදහස දැන් අභියෝගයට ලක් වෙනවා. ඒකට ප්‍රධාන හේතුනේ මේ විපස්සනා සමාධිය අර සමත සමාධියට උර දීපු නිසා. ඒ විතරක් නෙවෙයි ඒ ඇතිවීමත් සමගම මේ සඳහා පැවිදි වීමම ලංකාවේ ඉපදීමම මොනවාක්වත් අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට මේ தত্ত্বය උරගාලා බලන්න පුළුවන්. උපපති බෞද්ධයෙක් වුණා නැතුණා තිස්සේ වුණා පුරුෂ වුණා පැවිදි වුණා සුපැවිදි වුණා උරගාලා බලන්න පුළුවන් තත්ත්වයක් ඇතිලා තියෙනවා. මෙන්න මේ නිසා අර මේ භාවනාවේ පෙරලියට කලින් අනිමිති කාලේ එහෙම නැත්නම් සම්ප්‍රදාන කූලව උද්ධාරම බලපු යත්තන්ට මේක අභියෝගයක් වෙලා තියෙනවා. එයත්ෝ හිතාගෙන හිටියේ මේක අපේ අධිකාරියද තියෙන්නේ මේක සමත සමාධිය නැතුව කරන්නවත් බෑ පැවිදි වෙන්නේ නැතුව එහෙම නැත්නම් මේ වාගේ මේ ප්‍රතිඥා දෙන්න නැතුව කරන්න බෑ කියලා. නමුත් මේ විපස්සනා සමාධියේ තියෙන ආවර රැඩිකල් ගතිය නිසා ඒක පැහැදිලිවම පෙන්ලා දුන්නා. ඒ කාලේ වගේ භාවනා කරනවා විතරයි කවදාකවත් ධානයක් මාර්ගඵලයක් නැති. ඒ කරන්නම් වාලේ කරනවා වෙනුවට අද කළත් නොකළත් ඒ ධ්‍යාන මාර්ගඵල ලබන්න පුළුවන් කියන අදහස මතුවීමත් ඒ මතුවෙච්ච කියලා ඇවිත් වෙලා ඒ ප්‍රයෝජන ගන්න ඇත්තන් තුල ඔය කියන සම්පදාය රැකෙන නොරැකෙන දෙපාර්ශ්වයක් ඉන්න පුළුවන් යයි කියන අදහස් ඒ පරණ සම්ප්‍රදායන කූල තත්වයට අභියෝගයක්. ඒක දෙල්ලුම් කාපු දෙයක් වඩ පල්ලෙලා තියෙනවා. තාම මේ රැල්ල යනවා. තාම මේ රැල්ල සමතේකටපත් වෙලා නැහැ. කොයි අතර සමතේටපත් වෙයිද කියලා කියන්න අමාරුයි. නමුත් අපි අද අහුවෙලා තියෙන්නේ අන්න ඒ කැලඹිලි යුගයේද. මගේ පැත්තෙන් ඉස්සලිකව මම දකිනවා අපි වාසනාවක්. ආනේ විශේෂ ඒ ඒ කම්පන චංචල අවස්ථාවේ ඉන්නේ ඔය රැල්ල කොයි අතට යයිද කියන්න බෑ. අපාර ඇත්ත විශ්වාස කරනවා මේ විපස්සනා මේ රැල්ල ටික කාලයයි පවතින්නේ නැවතත් අර සමතේම උසස් සමතේම ලොකුයි නැත්තම් බුද්ධ කාලයට කලින් තිබුණේ අදහසම මතුවෙන්න ඉඩ තියෙනවා කියලා. මේක මේ බුද්ධ ජයන්තියත් එක්ක ඇති වෙච්ච කලබිල්ලේදී මතුවෙච්ච විපස්සනා රැල්ලක් මිස මේක බුද්ධ කාලයේ බුදුජාණන් වහන්සේ මතු කරා වගේ යාව ජීව තත්ත්වයක් නෙවෙයි මෙන්න මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන වාම ක්‍රියාත්මක වුණොත් එක්ක සමත මාර්ගයෙන් උපසම මාර්ගයෙන් කියන දෙපාර්ශ්වය සඳහාම හිතේ කුළු ගැන්වීමක් මේ ලබා ගන්න පුළුවන් ඒක නිසා අපි හොඳට සැලසුම් කරලා ආපු ගමනක් මේ පෙර ආත්ම භාවවල කරපු වටිනා පින්කමක පුංචි පින්ක් නෙවෙයි ඒක ලෝකෝත්තර අධිගමයක් සඳහාම පාරමිතා සීත්‍රය කරපු පින්කමක ප්‍රතිඵලයක් කියලා දුර හිතාගත්තට කරගන්න. එහෙව් මේ විපස්සනාව විකින් කුළු ගන්නන ලද භාවනා රැල්ලක් කියන කාලේ පවා මිත්‍යා දෘෂ්ටික ප්‍රදේශයේ තමයි ලෝකේ මනසෙන් අතර වෙන්නේ. මෙන්න එකකට විතර වගේ මේ සම්මිය දෘෂ්ටිය සාමාන්‍ය ආගමක් වශයෙන් පිළිගන්න මට්ටමේ තියෙනවා. එයිනොත් අපි මේකට කියමු Hindu ආගම සහ බුද්ධ ආගම අදහන පිටසක් කියලා. එයිනොත් මේ කර්මේ සහ කර්මඵලයවත් අදහන. එයිනොත් බෞද්ධ පිටස අතරිනොත් මේ විපස්සනාවම නැත්තම් මෙලෝ වශයෙන්ම නිවන් දකින්න ඕනේ කියන කවුරු කොහොම වුණත් පටන් ගන්න පුළුවන් ය කියන ප්‍රමාණය සුළුතරය. ඉතාමත් සුළුතරය. ඒ සුළුතරය අතර පවා අද මේ ඉස්සරහට අපි සාකච්ඡා කරන්න වෙන කාලයට හරියට භාවනා පිළිබඳ අවුල් වත. වැඩට බැහැලා වතුරට බැහැලා පීනන්න හදන වෙස බොහොම ටිකයි ගොඩ ඉඳගෙන තඹි ගහන කට්ටිය වැඩි. මේ බැහැතු කට්ටියගෙනුත් දුවට එයත් බොහොම අවංකයි එයත් සංගේ අදහස් සාකච්ඡා කරනවා බලනකොට හරියට පටලවිලක තියෙනවා. හරි පටලවිලක් තියෙනවා. මේකදී මේ ප්‍රධාන වශයෙන්ම අපි මුල් කරගන්නා වූ සමතය පිළිබඳව නැත්නම් සමාධිය පිළිබඳවම ලොකු පටලැවිලක් තියෙනවා. ඉතින් මේ පටලැවිලි තියෙද්දි අපි තාමත් පූර්ව කාලීනව අපේ ජීවිතේ පූජා කරලා ඒ සඳහාම ගත කරනකොට මේ මාතෘකාව ටිකක් අපි විශේෂව දැනගන්න ඕනේ. දැනගත්තේ නැත්නම් අපිට හිතෙනවා අපි ලෝකයෙන් වෙන් වෙලා වැරද්දක් කරනවද දන්නේ නැහැ. පැටලීලා ඉන්නවද දන්නේ නැහැ. ඒ නිසා ඒ දවසක අපි ඒ අත්වහම් වෙච්ච වෙලාවක අපි ළඟට ආයේ නැත්නම් අපි ලෝකෙට ගිය වෙලාවේ අපි ඉන්න තැන පිළිබඳව දැනගන්න මේ සමාධිය පිළිබඳව දැන ගැනීමම සෑහෙන ආලෝකයක් වෙනවා. ඒ නිසා සමත සමාධිය සහ විපස්සනා සමාධිය කියන දෙක හොඳට විසඳව ගන්න. මේකින් බලනකොට නම් පේන්නේ මේ වගේ පිරිසක දෙකම තියෙනවා. නමුත් අඳුනගන්නේ නැහැ. අඳුර ගන්න තියෙන අපහසුකමත් ඒ වගේම හිතේ දක්වන මේ ප්‍රතික්‍රියාවත් එක. සමහරවිට ඒක මේ අරකට ආස කරන එක නම් මේකට අකමැති. මේකට ආස කරන එක නම් අරකට අකමැති. මේ නිසා අනිකුත් සමාධිය මතුවෙනකොට ඒකට ප්‍රතික්‍රියා කරන බෙහෙත් කරනවා. වැරදිලයි කියලා. සමත සමාධි හොයන කෙනාට විපස්සනා සමාධිය ආවොත් සහල වෙනවා, කම්පා වෙනවා, චංචල වෙනවා, කම්පන වෙනවා, ඉතින් නූල් බඳිනවා. ඒ වගේම විපස්සනා සමාධිය හොන කෙනාට සමස් සමාධිය ලැබුණොත් ඒ පුත්ලත් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ මොකද මේ මාතකදී මේ ලෝකේ එහෙම නැත්නම් භාවනා ලෝකයේ ඇති වෙච්ච මේ දෙකේම වැඩ ගන්න පුළුවන් ගතිය පිළිබඳව ඥානය සුතමේ ඥානයක් ඇති. චින්තාමේ ඥානයක් ඇති. ඒ නිසා භාවනා කරනකොට මේ දෙකෙන් එකක් මොකක් හරි මතුවෙනවා. මතුවෙන එක කෝටෙන් හරි වැඩ අරගෙන යන්න නම් අන්න අර කියන පතමනිකාරේ නැත්නම් රැඩිකල් වාදීව යෝනිසමනිකාට හරවා ගන්නට යෝගාචර දැනගන්න ඕනේ. අභාග්‍යයකට වගේ අද මේ දෙපිට කඳුරු දෙකක් පැනගෙන විපස්සනා කරන කට්ටිය කියනවා විපස්සනාවමයි සුද්ධ විපස්සනාමයි කියලා එක කඳුරක් බැලුවා. අනිකත්තෝ ත්‍රිපිටකයේ ගිනහර බාමින් සමතය සුද්ධ සමතේමයි නැත්නම් සමාධිය සමත සමාධියමයි කියලා මේ දෙපාර්ශ්විත වීම නිසා මේ දෙකම සාමාන්‍ය ප්‍රමාණයට තියෙන අවංක යෝගාවචරය අර ගුරුකුල මහාවත ගුරුකුල වාදත් එක පටලවිච්ච ගතියක් තියෙනවා. ඒක අර ගිනි ගන්න දැවෙන ප්‍රශ්නයක්. නමුත් මේ එකකවත් දැවෙන්න ඕන කමක් නැහැ. අවශ්‍ය කරන්නේ පස්සද්ධියයි සුඛයයි සමාධියයි තුනම සීකරයි. එනිසා අපිට පුළුවන් ගාතන ගන්න වාද විවාද කරන්න ඕනේ. ඒ තියෙන මූල ධර්මයේ අපේ චින්තාමය වශයෙන් සුතමේ වශයෙන් මේක දාලා බලනවා ඒක ගැලපෙනවද? ඒක වෙන්න පුළුවන්ද? පූර්ව නිගමන වලට බහින්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා ඥාන ගැන වචන ගැන කතා කරත් ආරම්මන උපදී ආරම්මන උපනිධාන ලක්ෂණ උපනිධාන කියලා එකක් හොඳටම අපේ සාහිත්‍යය පදාන බෞද්ධ අපි ගත්ත ආරමුණ සමත ආරමුණක් නම් අපි කියන පච්චප්පි ආරමුණක් අරගෙන ඒ ආනාපාන අරමුණ එහෙම නැත්නම් බුද්ධානුස්සතිය සමසේ නැත්නම් සමබලි රමසබලි කර්මස්ථාන වශයෙන් ගැටෙන ගැනෙන ඒ සමත අරමුණ කොයි එකක් හෝ අරගෙන ඒ අරමුණේම නිමග්න වීම මාර්ගයේ ආරම්භනෝපනිඥාන මේ අරමුණම පමණයි අනිත් ලෝකෙ ඔක්කොම අමතක කරලා ඒ අරමුණ මතම නිමග්න වීමෙන් ආරම්භනෝපනිඥාන ලැබෙනවා එහෙම නැත්නම් මොනම හෝ අරමුණක් අධ්‍යාත්මික වේවා බාහිර වේවා කොයි එක හරි අපි අත්දකින්නේ අධ්‍යාත්මිකවනේ ආනේ අධ්‍යාත්මිකව අත්දකින අවස්ථාවේ මුලින් ඒක අරමුණක් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අරගෙන එයින් ඇති කරගන්නා වූ ප්‍රත්‍යක්ෂය තුළින් බහගෙන ඒ තුල ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ දැකගෙන ඒ කියන්නේ කලින් වෙනමම සුද්ධ සමතයක් සම්මත සමතයක් ගන්න නැතුව ඒ ක්ෂණික සමාධියක් ඇති කරගෙන ක්ෂණමත්ත තිතිකෝ සමාධියක් ඇති කරගෙන විපස්සනාව දිගේ ගිහිල්ලා මාර්ගඵල අවස්ථාවේදී ලෝකෝත්තර ඒ ධ්‍යානෙකුත් එක්ක වැඩ කරගන්න පුළුවන් කියන අදහස. මේකට හුඟක්ම සාධක නැත්නම් ප්‍රතිසතේ වශයෙන් වැඩිම තියෙන්නේ ආරම්මන උපනිධාන ක්‍රමය. සමත සමාධිය ඇති කරගෙන උපචාර අර්පණ සමාධිය ඇති කරගෙන චතුත් අධ්‍යානය හෝ අර්ථ සමාපත්තිය ඇතිගෙන ඊට පස්සේ විපස්සනා විපස්සනාවට හරවන ක්‍රමය මේක තමයි අපි කියන්නේ සමත පුප්පංගම විපස්සනා ක්‍රමය. නමුත් ඒ වාගේම තමයි විපස්සනා පුප්පංගම සමතය ඒකටත් අපි අර වගේම සංස්කාර කොටසක් අරමුණු කරනවා. මේ සංස්කාර කොටසේ මුලින්ම අපි හිත යොදන්නේ ඒකේ සතහන ආකාර දකිමින් අරමුණත් එක්ක පුළුවන්තර හිත ලං කරනවා. මෙනෙහි කරමින් මෙනෙහි කරමින් බිම්බිම හැකලින් වතින් හෝ ආනාපානේ වතින් හෝ හොඳට ලං කරලා එහි ප්‍රත්‍යක්ෂ කොටස විතරක් වෙන් කරන්නේ නැතුව සමස්ත අරමුණම නැත්තම් සම්පූර්ණ සංස්කාර පුණ්‍යයම විපස්සනාවට භාවනාවට ලක් කරනකොට ඒ මතුවෙන මතුවෙන ඒ අරමුණ තුලින් මතුවෙන මතුවෙන රූප ලක්ෂණ වේවා නාම ලක්ෂණ වේවා හේතු ලක්ෂණ වේවා ඵල ලක්ෂණ වේවා එන එනදී වඩාම ප්‍රකට දෙයින් දැසගෙන සම භාවනා කරගෙන යනකොට හිතේ අපේ අර ගිය ධර්ම දේශන අවධානය කෙරුවාගේ ඒ චිත්තක්ෂණේ ඒ ඒ චිත්තක්ෂණේ පහළ වෙන සමතයක් අරමුණු වෙන්නේ නාම ධර්මයෙන් රූප ධර්මයකට මාරු වෙනවා වෙන්න පුළුවන්. හේතු ධර්මයෙන් ඵල ධර්මයකට මාරු වෙනවා වෙන්න පුළුවන්. ඒ කොයි මාරුව සිද්ධ වුණත් අරමුණත් එක්කම හිත සමාන්තර වේගයකින් ක්‍රියාත්මක වෙන්න හදනකොට මේ ක්ෂණික මේ චිත්ත ඒකාග්‍රතාවයේ ඉඳසල වෙනවා. ඒ ඉඳසල සිච්චාම සෑහෙන වෙහසක්, සෑහෙන දුක්ඛ ප්‍රතිපදාවකින් තමයි මේ චිත්ත වීති પરම්පරාව දිගට දැඩි මෙනෙහි කිරීම මාර්ගය. දැඩි සතිය මාර්ගයෙන් පවත්වාගෙන යනකොට ඒ භාවනා පරියන්කේදීම ඒ විපස්සනා චිත්ත වීදියේම විකට පවත්වාගෙන යනකොට තමයි මේකේ ඒ සමතය එහෙම නැත්නම් භාවනාව සඳහා අවශ්‍ය කරන සමාධිය පුරෝජනවත් වෙන තාලයකට වැටේ. පුරෝජනවත් වෙන තාලයකට මෝරයි. ඒ මේරුවාට පස්සේ නම් අර සමත සමාධියේ තියෙන උපචාර මට්ටමක තියෙන ಗುಣ මේ ක්ෂණික සමාධිය ලබා ගන්න පුළුවන්. නමුත් මේ විපස්සනා යෝගාවචරයට ඒ ක්ෂණික වශයෙන් ඇති වෙන සද්දිසු උපචාර සමාධිය උපචාරයක් වාගේ ක්‍රියාත්මක සමාධිය තහවුරු කරගන්න තාක්කල් පුතුමාකාර වෙහෙසකටපත් වෙන්නේ. ඉතින් අර සංසාරේ දුක හොඳට දන්නේ මෙලෝ වශයෙන්ම නිවන් දකින්න ඕනේ කියන දැඩි අදිෂ්ඨාන පූර්වක වෙනාට මේ දුක ලොකු පොහොරක් වෙනවා. ලොකු ආහාරයක් වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් අපි මෙතෙක් කළා මේ ඉදිරිපත් කරගත්ත කරුණු මූල ධර්මානුකූලව බලනවනම් අපි කියනවා සමත සමාධිය සඳහා ප්‍රඥප්ති ආරමුණක් ඉදිරිපත් කරගන්නවා විදර්ශනා සමාධිය සඳහා අපි පරමාර්ථ ධර්මයක් ඉදිරිපත් කරගන්න වෙනවා විදර්ශනාදා අපි එහෙම කියනකොට විපස්සනා සඳහා පරමාර්ථ ධර්මයක් අනුමුණ කරගන්න වෙනවා නැත්නම් ඒක ඉති ලක්ෂණ මත කරගන්න බෑනේ. නමුත් කවදාකවත් පරමාර්ථ ධර්මයක් මත ඔය හිත ඒකාග්‍ර කරගන්න අමාරුයි. සම අර ප්‍රඥප්ති අරමුණක වගේ ඒකාග්‍ර කරගන්න අමාරුයි. ඒ නිසා අපි ගත්ත අරමුණේම ඉඳීම හැකිලිම හෝ ආනාපානෙ හෝ අතපය පොළොන වෙලාවකෝ මුලින්ම එයතාවු සතහන ආකාරය කියනවා ප්‍රඥප්තිය තමයි හිතියොදන්නේ. ඒ ප්‍රඥාප්තියට පුළුවන් තරම් සමීපව බැලීම තුලින් ඒ තුලින්ම ඒ යථා වූ මේ සංකති ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණ වලට ඉදාගන්න. ඒක නිසා විපස්සනා භාවනා කරන කෙනා සමත සමාධියක් නැතුනට සමාධිය කියන එක තේරුම් ගන්න. ඒ සමාධිය ඇති වෙන්න නම් Taman හිත යොදන අරමුණේ මූලික වශයෙන්ම සතහන් ආකාර කියන දෙකට හිත යොදලා එය පමණක් හැර අනිකුත් සියලුම දේවල් කෙරෙහි අවධානය යොමු නොකර දිගටම ඒ අරමුණේ හිත පවත්වන්න වෙනවා. ඒ නිසා ආරම්භය සමත ආරම්භයත් විපස්සනා ආරම්භයත් සමානයි. තේන්සයිකට කියනවා මේ සංධාන පඤ්ඤති මේ ආකාර පඤ්ඤති කියන ඒ ආරමුණේ සතහන ආකාරය ආදී මූලික ලක්ෂණ දිගේ තමයි හිතයි අරමුණ දෙකයි ඇඳගන්නේ. ඒ හඳගෙන යනකොට නමුත් අර සමතේදී වාගේ ප්‍රඥප්තියට පමණක් සීමා කරලා විලක්ෂණේ වැටීමේ දොරටු වැසීමක් නැහැ විපස්සනාවේ. විපස්සනාදී මුල ඉඳලා අගටම ආරම්භක ආකල්පය සතහන් ආකාර මත හිටියත් යම් වෙලාවක ඒ සතහන් ආකාර හැලෙනවනම් ඒ හැලෙන්න ඉඩ ඇරලා ඊයින් එහාට තියෙනා වූ ස්වභාවික ලක්ෂණ ඉක්මවලා කියා වූ සම්පති ලක්ෂණයට හිත යෙදවීම තමයි ඒ බුදුරජාණන් වහන්සේ ගත්ත ප්‍රයෝගය. මේ නිසා ඒ ආරම්භක කොටසදී අර ඊට කලින් Hindu ආගමේ බ්‍රාහ්මණ ආගමේ උපනිෂද් ධර්ම වල දක්වන තාලේට ඒ අරමුණ මත සතහන් ආකාර දිගේ අරමුණත් එක්ක ආද වෙලා එහි යම් ප්‍රමාණයකට සමාන්තර ගමන විපස්සනාදීත් අවශ්‍යයි. එතන විපස්සනාවට සමාධිය අවශ්‍ය නැහැ කියන ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේකදී හොඳට පැහැදිලි කරගන්න නිදර්ශනයක් දෙන්න පුළුවන් මේ ආනාපානය කියන්නේ. උගෝදනෙක් එක සමත විපස්සනා දෙපත්තටම ආනාපාන යොදලා නැත්නම් එක සාකච්ඡා කරනකොට මේ ත්‍රිපිටකයේ තියෙන කරුණු සාකලපලා බලනකොට බොහෝම පැහැදිලිව මේක විස්තර කරන්න පුළුවන් විශේෂයෙන්ම භාවනා කරපු පිළිසකට. කොහොමද අපි දන්නවා මේ සතිඉන්ද්‍රියට අරමුණු වෙන්නා වූ ඕනෑම දෙයක් අපිට අත්දැකීමක් බවට පත් වෙන්න නම් එතන කාරණා තුනක් සම්පාද වෙනවා. ద్వාර ආරම්මන තදුපපන්න කියලා කියන මේකට. බොහොම බරපතලයි මේ පුංචි දෙයක් මේ විස්තර කරන්න හදාන්නේ නමුත් විස්තර වෙන්නේ බොහෝම අමාරු දාර්ශනික විග්‍රහයකින්. අපි මේ gediya ගන්න වෙලාවේදී gediyata ඒ ලීකැලකින් තට්ටු කරනවා. gediya තමයි එතනදී ඒ තට්ටුව ලබන සද්දේ නිකුත් කරන උපකාර. ඒ සද්දේ අවසන් නම් ඒ gediයට අපි ඒකට කියන්නේ සාසනානුකූප අත කියලා අතෙන් ගන්න. අපි කියන්නේ අපේ අත නෙවෙයි අර ලී කැලරි කියන්නේ අත කියලා. අතෙන් තට්ටු කරනකොට සද්දයක් පිට වෙනවා. ద్వාරයේ වශයෙන් පෙන්වන්නේ gediය ආරම්භණයේ වශයෙන් පෙන්වන්නේ අත තදුපපන්න. එයි නිපන්දේ විදිහට අපි ගන්න සද්දේ. මේ මේ වගේ දෙයක් සිද්ධ වෙනවා ආනාපානේ කරේ. අපේ හැමේ තියෙනවා සංවේදී භාවයක් ඔපයක් ඒ ඔපයට මොනවා හෝ පිටින් ඇවිල්ලා වදිනකොට ඒක දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා අපි ඒක කියනවා මේ කාය ප්‍රසාදේ කියලා ඒ කාය ප්‍රසාදෙට උණුසුමක් සිසිලසක් ගහන දෙයක් මුරුදු දෙයක් සුමුදු දෙයක් උණු මේ කම්පන දෙයක් සංසල දෙයක් වැඩිච්චාම ඒක දැනගන්න පුළුවන් ශක්තියක් තියෙනවා අපි කෙස්කස්සොල ඒක නෑ දත්වල ඒක නැහැ, නියවල මේක නැහැ. නමුත් හැමේ සාමාන්‍ය හැමතැනම වගේ තියෙනවා. ආන්න ඒකට ඇවිල්ලා හුස්ම ගන්නකොට මේ වාත ධාරාවක් හුස්ම රැල්ලක් වාදී. ඒ හුස්ම රැල්ල වැඩිම නිසා එක්ක උණුසුම් සිසිල් ගති. ඒ නැත්නම් කම්පන චංචල ගති, හිරි වැටිච්ච භාව, බර භාව අපට වැටෙනවා. එහෙම නැත්නම් මේ ඇතුළ වෙන හුස්ම පිට වෙන හුස්මයි කියලා වෙන්කර දැනගන්න පුළුවන් ගතියක් අපට තියෙනවා. ඒකෙදී හැමේ පවතිනා වූ ඒ sannivedana නැත්නම් දැනගන්න පුළුවන් ගතියට අපි කියනවා කාය ద్వාරය කියලා. ඒක තමයි දොරටුව. ඒ දොරටුවෙන් තමයි අර වාද ධාරාව ඇවිල්ලා හැප්පීම නිසා සිදුවෙන sannivedanaye ඇතුළට යන්නේ. ඒ සඳහා ඒකට හේතු වෙන වාද ධාරාවට අපි කියනවා ආරම්භණය කියලා. මේකට කියනවා වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ආරමුණු වෙන්නේ. ඒක ඇවිල්ලා අර කය වැඩිච්චාම අන්න ඒතර ලකුණක් පහල කරනවා. වැඩිච්ච බවට සීචිලස උණුසුම කම්පන චංචල ගති පහසු ගති ආයාස ගති අනායාස ගති මොනවා හෝ පාල කරනවා මෙන්න මේ තුන වෙන් කරලා දැනගන්න පුළුවන් නම් බකල් භාවනා කරපු කෙනෙකුට ඒක හිත යෙදීමත් භාවනා පිළිබඳ විසද භාවයට හේතු වෙනවා මේ ආරම්භන වශයෙන් ගන්නේ ඉහළ පහළ යන හුස්ම දාලා කුලක් සමතේට අරමුණු වෙන්නේ මෙන්න මේ උලංගන. ඒ උලංගනල්ල මැත්තම නැවත නැවතත් ආස්වාද ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරමින් හෝ දැනගනිමින් හිත පැවැත්වීම තමයි සමත භාවනාව. එනේ උලංගනල්ල සියුම් උනත්, ගොරෝසු උනත්, දිග උනත්, කෙටි උනත්, මුල මැද අග කොහෙ උනත් හුස්ම රැල්ලේ පමනක්ම හිත රඳවා ඒ උස්මරල ගෙවී යාමත් සමගමතු වෙන්නා වූ ආනාපාන ප්‍රතිභාග නිමිත්තට හිත ගියා නම් අපි කියනවා අර්පණ සමාධියකට හිත වැටුණයි කියලා. ඒ අවස්ථාවේ මැද තමයි ඒ හුස්ම රැල්ල ගෙවිගෙන යනකොට මතුවෙන ආව පහසුකම් ආලෝක නිතරම ඒ හුස්ම රැල්ලෙහිම හිත රැඳෙන ගතිය වැඩි ඒ පහසුකම් ආලෝක ගති වැඩි අවස්ථාවට අපි කියනවා අරමුණට නැත්තම් මේ ධානයේට කිට්ටු කරපු අවස්ථාව. ධානයේ උපචාර අවස්ථාව කියලා ඒකට උපචාර සමාධිය කියලා. ඉස්ලාම විචිප්ත හිත ඊගාවට ආනාපාන ආරමුණේ හිතලා ආනාපාන ආරමුණ වැඩි වැඩියෙන් ආශ්‍රය කරලා කිට්ටු කරලා අවසාන ආනාපාන ආරමුණ නිසා මතුණා වූ ප්‍රතිභාග නිමිත්තට හිත වැටීම අපි කියනවා අත්මන සමාධිය කියලා. නමුත් මේ අවස්ථාවල් වලට අර හැමේ තියෙන සංවේදී භාවය කොපමණටත් උදව් කරනවා ඒ වගේ සංඥා පහල කරනවා. ඒ සංඥාවලුත් අපිට මේ ආනාපාන දිගට පවත්වාගෙන යන සඳහා උපකාර කරන වෙලාවලුත් තියෙනවා බාධා කරන වෙලාවලුත් තියෙනවා. උපමාවක් විදිහට කියනවා නම් ආනාපානේ සමත වශයෙන් කරන කෙනාට ආනාපානෙම හිත පවත්වාගෙන යනකොට කයේ පහසු කම්මත් වෙනවා. ඇඟ උද්ද දාන්න වගේ පහසු වෙනවා. ඒ වගේම අනිකුත් ඔය හැමේ නලියන්න වගේ දේවල් මතු වෙනවා. ඒ තමයි මේ මේ sannivedanaය අපිට වැටෙන සංඥාවල් ලොකු කරපෙළන වෙලාව. නමුත් සමත යෝගාදර්ශය යෝගණම් ගන්න එපා. දිගටම හුස්ම රැල්ල පමණක්ම බලන්න. කය පහසු නැහැ කියලා හිත එහි විසෙහි වික්ෂිප්ත වෙන්න දෙන්න එපා. ආලෝක පෙනුනයි කියලා ඒ විසෙහි හිත වික්ෂිප්ත වෙන්න දෙන්න එපා. වෙන මේ ශබ්ද ඇහුණයි කියලා පුළුවන් තරම් හුස්ම රැල්ලෙම ඒ ආනාපානයට හේතු වෙන ආරම්මණයෙහිම හිත පැවැත්වීමට ආරම් ආරම්මනෝපනිඥාන කියන සමත සමාධි සඳහා දෙන උපදේශයමයි. නමුත් අපි හිතමු මේ පුද්ගලයා ඒ විදිහට අරමුණු වඩලා ප්‍රථම ධානයේ දෙති අධ්‍යාන වශයෙන් ධාන ලැබලා ඊගාවට විපස්සනාවට හරවනවා. එතකොට මොකද කියන්නේ? ප්‍රථම ධානය හෝ ද්විතිය ධානයේට නැත්නම් සමාධි සසුත් ධානයට ගන්නවා. ධානයේට සම වැදිලා නැගිටලා පූර්ණ ආනාපානය දිහා බලන. හුස්ම රැල්ල විතරක් නෙවෙයි. අමේ මතුවෙන ආනාපානේ වදින තැනම මතුවෙන sannivedana වෙන්න පුළුවන්. නැත්නම් හැමේ පවතිනා වූ මේ වෙලාව ඇහැ නෙවෙයි වැඩ කරන්නේ කන නෙවෙයි වැඩ කරන්නේ නාසය නෙවෙයි දිව නෙවෙයි හැම නැත්නම් හැමේ ඔපේ බව දැනගන්න පුළුවන් එහෙ නැත්නම් ධානාංග වශයෙන් අත්තා වුණාම ධර්ම වෙන්න පුළුවන් එතකොට පූර්ණ චිත්‍රයම බලන්න ඒ පූර්ණ චිත්‍රය බලනකොටත් Taman අරමුණු කරන්නේ ආනාපානයි හැපෙන තැනමයි ඒ උස්ම රැල්ල ඒ හැපෙන තැන වැඩි වීම නිසා ඇතිවෙනා වූ සංනිවේදනය මේ සම්පූර්ණ ප්‍රතික් මේ ක්‍රියාවලියටම හිත යොදනකොට ඉතින් සම්මතියක් තියෙනවා. සම්මතයට අවශ්‍ය කරන හුස්ම රැල්ලක් තියෙනවා. ඒ වගේම මෙතෙක් කළ අපි ප්‍රතික්ෂේප කරන්න අදාපු අනිකුත් සෑම උණුසුම් ගති, සීතල ගති, කම්පන චංචල ඇති හැම මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන බව එහෙම නැත්නම් මේ ධානයෙන් මතුන ආ වූ ධාන අංග නාම ධර්ම වෙන්න පුළුවන්. කොයි එකටත් හිත යොදලා වඩාම ප්‍රකටදී හිත යොදාගෙන බලන්න. මෙනෙහි කරනවන් නම් මෙනෙහි කරන්නේ හුස්ම රැල්ලමයි අතුලියුම් පිටවීමයි. නමුත් පූර්ණ චිත්තයට අවදි භාවයක් තියෙන නිසා සමත උපදේශා විදර්ශනා උපදේශ වෙනස්. මේ නිසා යෝගාවචරය කමඨා සුද්ධ කරනකොට තමන් සමත යෝගාවචරයක් නම් නිතරම මතක් කරලා දෙන්න ඕනේ මොනවා කතියරට කාපු ආවොන්නේත් නැහැ අල්ලපු ගෙදර කරපු දෙයක් ඕන්නේත් නැහැ අවශ්‍ය කරලා තියෙන්නේ හිතේ දුවෙන අධිකාග්‍රේතද මෙනෙහි කරන්නේ ඇතුළේමද පිටේමද මොනවද ඒක වැටහුනේ එච්චරමයි අවශ්‍ය කරන්නේ මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්නේ හුස්ම රැල්ලමයි ඇතුළේම පිටේමයි නමුත් සම්පූර්ණ චිත්තයට අවදි භාවයක් තියෙන නිසා සමත උපදේශා විදර්ශනා උපදේශ වෙනස්. මේ නිසා යෝගාවචරය කමඨා සුද්ධ කරනකොට තමන් සමත යෝගාවචරයක් නම් නිතරම මතක් කරලා දෙන්න ඕනේ මොනවා කතියරට කාබුවා වොන්නෙත් නෑ අල්ලපු ගෙදර කරපු දෙයක් වොන්නෙත් නෑ අවශ්‍ය කරලා තියෙන එකේ හේතු වෙන අධිකාග්‍රේතද මෙනේ කරන්නේ ඇතුළේමද පිටේමද මොනවද ඒක වැටුනේ එච්චරමයි අවශ්‍ය කරන්නේ ඇත්තම යෝගාචර භාවනාවදිත් අවශ්‍ය කරන්නේ එච්චරයි කම සාසුද්ධ කරනට අවශ්‍ය කරන්නේ එච්චර නමුත් මේක නොතේරුම් කම නිසා හුඟක් යෝගාචරය ඒක කියනවා වෙනුවට නානා ප්‍රවිස්තර කතා කරන ඉතින් ප්‍රශ්න 15ක් විතර අහන්න වෙනවා මොකද්ද කරන භාවනාව අනේ මම මේ කරන්නේ අනපයි මොකද්ද මෙනේ කරන්නේ? මෙනේ කරනවා. මොකද්ද මෙනේ කරන්නේ? ඉතින් ප්‍රශ්න කරන්න වෙනවා ආස්වාද ප්‍රසාර දෙකක් මෙනේ කරනවා කියන්නේ මෙනේ කරනකොට කොහොමද ආස්වාද ප්‍රසාර? ඉතින් එතකොට අර අහල පහල තියෙන දේවල්, ඇහිච්ච දේවල්, කරපු දේවල් විස්තර ගොඩාක් කතා කරන මේ නිසා කමඨාන් සුද්ධ කිරීමේදී හරියටම තමයි මේ සමත භාවනාවක් කරන්නේ. ආනාවාන හුස්මලාට මෙනේ කරන්නේ. හිත යොදන්නේ මෙනේ කරුවේ මෙහෙමයි කියලා ඒ ටික කියලා දෙන එකත් භාවනාවේ 50ක් විතර. මේ සඳහා හැමදාම තමට අනුසුද්ධ කරන්න ඕනේ. ඒක තමයි හොඳම ක්‍රමය. ඉතින් යෝග ආචරය හොඳ දේවල් එකකින් ඉන්නවා කමට අනුසුද්ධ කරා. ඒ වැරදිච්ච දවසට කමට අනුසුද්ධ කරන්නේ. ඒගොල්ල වෙන මොනවද සුද්ධ කරන්නේ. ඉතින් ඒක නිසා කොච්චර දෝකල් යනවා. මොකද මූලිකව අවශ්‍ය කරලා තියෙන විශේෂ ධර්මයක් අවශ්‍යයි මේකට. සමතේදී අපි ලැබෙන අත්දැකීම් සියල්ලම අත්දැකීමට ලක් කරන්නේ ආරම්භණය විතරයි ගන්න. ප්‍රඥාප්තිය විතරයි ගන්න. මේ ප්‍රඥාප්තිය දිගටම එක දිගට එනවා නෙවෙයි. ප්‍රඥාප්ති නෙවෙයි අනිකුත් අරමුණු එනවා. නමුත් යෝගාචර පීරණි, තෝරමි, වෙන් කරමි. අර හුස්ම රැල්ලේ හිත පවත්නකොට බොහෝම ලේසි ළඟයි. කියනකොට හුඟක් ලේසි. කරනකොට ටිකක් අමාරුයි. ඒ මොකද හේතුව අනිකුත් අර විදර්ශනාට ගැළපෙන්න විවිධ සංනිවේදන විවිධ ලක්ෂණ යෝගාවචරයට පහළ වෙනවා. ඒ පහළ වෙන සියල්ලම දැක්කට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක අදාළ නැති බව දැනගන්න. කමඨාන සුද්ධ කරනකොට ඒක කිව්වට ප්‍රශ්නයක් නැහැ. නමුත් තමයි දැනගන්න මායි කමඨානට අදාළ වෙන්නේ උස්මරැල්ල. උලක්. එහෙම නැත්නම් උස්මරැල්ලට වඩා උණුසුම් ගති, සිසිල් ගති, කම්පන, චංචල ඒ සංවේදන රටේන පටන් ගන්නවා. මට ආනබන හොඳයි, නරකයි. මේ සියල්ලම අදාළයි පතන. එතෙන් ගියාට පස්සේ ඒ යෝගාවචර විශේෂ අපහසුතාවයකට මුහුණ දෙන්නේ. ඒ මොකද විපස්සනාවට ගත්තට පස්සේ අර සතහන් ආකාර හැදෙන ගතියකට එන්නේ. තනි වේදනකට හිත යොදලා බලන්න හිටියොත් ඒ උණුසුම් ගති සිසිල් ගති නායද සිද්ධ වෙන්නේ බොළුව මැදද සිද්ධ වෙන්නේ කඳ මැදද සිද්ධ වෙන්නේ කියන කමකට වෙනවා. මේ ගති විතරක් ඉතුරු වෙනවා. කම්පන ගති, චංචල ගති, උණුසුම් ගති, සිසිල් ගති මේ දිගේ විතර ගන්න ගියාම යෝගාවචර හුඟාක් කළා හිතන මගේ දැන් එක්කෝ සතිය කැඩිලා එනිසා සමාධිය කැඩලා එනිසා අද කමට අසුද්ධ කරන්න ඕනේ හෙට ඒ සතහන් ආකාර මතුවෙන කම්ම භාවනා කරනවා ඒ කියන්නේ කරත් ඉස්සරහින් කියලා ගුණා පිටිපස්සෙන් තියලා හොඳටම ගුණාට කලනවා පිටිපස්සෙන් පිටිපස්සට යන්නේ ඉතින් ගමනක් නැහැ එනිසා මේ විපස්සනා යෝගාවචර දැනගන්න ඕනේ මේ එන ආරවුන මේ මම දකින්නේ අර ආරම්මණය නෙවෙයි දැන් ద్వාරයක් සාදුපපඤ්ඤයක් කියන අනිත් දෙක මට මේ හොඳට විසඳා. ద్వාරය ඇති වෙන්නා වූ කම්පන චංචල ගති වලට සංවේදී භාව. ඒ කම්පන චංචල ගතිය ඔක්කොම දකිනකොට කිසියම් සතහනක් ආකාරයක් නැතුව. ඒ නිසා සම විපස්සනා යෝගාවචරය මුලදිම පටන් අර ගන්නකොට අපි ආනාපාන දීචය දෙනවා, පිම්බීම හැකීම් දීචය දෙනවා කියලා කියන්නේ සතහනක් ආකාරය බලෙන් හඳුන්වා දෙනවා. ඒ මොකද හිත විවිධාකාර අරමුණු දිගේ යනසෝ සංස්කාර කොටසක් පමණක් වෙන් කර දීම සඳහා උදරයේම හිත යොදන්න පිම්බීමම බලන්න හැකිලිමම බලන්න කියලා එහිම යොදවන්නේ තමයි විශේෂේස්ත්‍රේ කොටුපත් කරගන්නයි. පසු කරගත්තට පස්සේ ඒක හොඳට මෙනෙහි කළා නම් බොහෝම ඉක්මනට ඒ සතන් ආකාර ගැළවිලා යනවා ඉක්මවලා යනවා එතකොට තමයි විපස්සනා යෝගාවචර විපස්සනට වැටෙන්නේ. එතකම්ම ඇත්තටම සමතේ තමයි. සතහන් ආකාර පවතින තාකලිත සමතේ කියන්නේ සමතේක අවශ්‍යයි. නමුත් ඒක ඉක්මනට සම්පාදනය වුණාට පස්සේ දැන් හිත සතහන් නැහැ, ආකාර නැහැ, පිම්බීම ඇකිලිම අතර වෙනසක් නැහැ, නැත්නම් ඇතුළේ පිටීම අතර වෙනසක් නැහැ. ඒ தත්ත්ව දකින්නම දැනගන්න ඕනේ මේ හිත දැන් විපස්සනාට වැටෙන්න හදා. එතකොට විශාල වීර්යයක් අවශ්‍යයි. විශාල මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙනවා. අතරක් නැර මෙනෙහි කරන්න වෙනවා. කිසිම හිතවිල්ලක් මේක සමතේද මේක විපස්සනාද මේක නාම රූප පරිච්ඡේද පච්චේ පරිකාල මොනම මේ තර්කයක්වත් නැතුව දිගටම භාවනා පදන් සීක්‍ර මෙනෙහි කිරීමක් ඇති කළොත් ඊට පස්සේ තමයි අර කියන චිත්ත ඒකාග්‍රතාවය ක්ෂණික චිත්ත ඒකාග්‍රතාව චිත්ත ඒකාග්‍රතාවය කනමත්ත පිටික සමාධිය ඇති වෙන්නේ කණික සමාධි කියලා මේකට පසු කාලීනව දීලා තියෙන නම. ඒකනික සමාධියට හේතු වෙන්නේ මොකද සංස්කාර අරමුණු සතහන් ආකාර නැති නිසාම සීග්‍රේ වෙනස් වෙනවා. ඒ සීග්‍රේ වෙනස් වෙද්දී ප්‍රඥාත්යක් මේක හොයන්නත් බෑ හිතේ දාන්න දෙයක්වත් නැහැ. ඒ නිසා යෝග අවතරය ඒ ඒ චිත්තක්ෂණේ තමන්ගේ හිත තියෙන්නේ මේකේ කියලා වහ වහා දැනගන්නවා. ආස්වාද ප්‍රසවාස කරනකොට නැත්නම් පිම්බීම හැකිලිම තුළ උණුසුම් ගති, තද ගති, මෙලෙක් ගති, කම්පන ගති, චංචල ගති බොහෝ පහළ වෙනවා. ඒ එකක්වත් මෙනෙහි කරගෙන ඉන්න අපි මෙනෙහි කරන්නේ පිම්බෙනවා, හැකිලිනවා. ප්‍රඥාප්තියමයි මෙනෙහි කරන්නේ. නමුත් බලන්නේ දකින්නේ උත්සාහ කරන්නේ එහියත් ආවේ භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ නැත්නම් ඒ ගතිවල. ඉතින් මේක ක්‍රමික සිද්ධ වෙන හැමදාම පටන් ගන්න කවදාකවත් භාවනා කරපු නැති කෙනෙක් වගේ උදරයේ හේතියවල පිම්බීම හැකිලිනවා. නැත්නම් නාසිකාග්‍රේ හේතියවල ආස්වාද ප්‍රසආස වගේ. නමුත් ඒ තුල බලහනිනකොට බොහෝම කන්දවට භාවනා කරපැත්ත බොහෝම සුළු වේලාවකින් ඒක හොඳට ක්‍රියාත්මක වෙලා විපස්සනාට හිත වැටෙනවා. වැටුණාත් එක්කම ඒ අරමුණ ශීඝ්‍ර වීම, හිත ශීඝ්‍ර වීම, ඇතුළෙන් පිටීම දෙකේ වෙනස නැතිවීම, කියා ගන්න බැරි තත්ත්වයකටපත් වීම, සතහන් ආකාර හැලියාම ඒ විපස්සනාමය හැවහැලීමක්. මෙන්න මේ හැවහැලුවට පස්සේ අර සමත සමාධියක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එන මාත්‍ර වශයෙන් මේ සමාධියක් ඇති වෙනවා විපස්සනා සමාධිය කියලා මේකට කියනවා. මේකට බොහොම ලස්සන සම්පූර්ණ මේට විරුද්ධ අදහසක් මේ පසුගිය දාසක පොත්පත් කියනකොට මට ලැබුණා. මේ ලෝක ඉස්ලාම ආගම් ඇති වෙනකොට මේ කියන්න හදන කාරණා වගේ බොහොම ගැඹුරු රහසක් තියෙන නිසා මිනිස්සු හිතුවා මේ මුළු ලෝකයයි මමයි මැව්වේ හිතා ගන්න බැරි අතිබල ਸਰුවඥ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ දෙවියන් වහන්සේ කියනවා. නැත්නම් මහා කරුණාවක් තිබ්බා. අන්නේ දෙවියන් වහන්සේ තමයි ලෝකෙම ඇවිත්. පස්සේ බලනකොට ඉරක් දෙයියෙක් වාගේ, හඳක් දෙයියෙක් වාගේ, අහසක් දෙයියෙක් වාගේ, වලාකුළක් දෙයියෙක් වාගේ, අකුණක් දෙයියෙක් වාගේ, ගහක් දෙයියෙක් වාගේ, මලක් දෙයියෙක් වාගේ. ඔහොම බලනකොට බොහෝ දෙවිවරු ලෝකේ ඉන්නවා. ඒ දෙවිවරු තමයි මේ මහා කරුණාව මෙව අපිට කරලා දීලා තියෙන්නේ. අන්නේ දෙවියන් ඇදහිීමේ ඕන විමුක්තියට යන්න පුළුවන්. ඔබ පඬිතකම් කරන්නේ. කියලා මේ මිනිසෙන්ට බොහෝම අනුකම්පාවේ මෛත්‍රී අර අඬන බබාට සූක්කුවක් දුන්නා වගේ නලවලා පරක් කරගෙන ඉඳලා තියෙනවා. පහුවෙනට පහුවෙනට බලාන යනකොට මේ බහුදේව කතාව තියේදී දාර්ශනිකව මේකකට ලක්ව නැහැ එකම දෙයියා. ඒ දෙයියාගේ ආකාර ස්වරූප තමයි තියෙන්නේ රැස්සා වූ ආදි වශයෙන්. ඒ නිසා ප්‍රධාන වශයෙන් එකම දෙයියා ඉන්නේ. ඒ දෙයියට මනුෂ්‍ය ස්වරූපයක් තියෙනවා. උද්දලික දෙයියෙක්. හැබැයි ਸਰබලදායි. හැම තැනම ඉන්න උඹලා රවල් කෙරුවත්, රෑ කෙරුවත්, සොරෙන් කෙරුවත්, එළිවිල කෙරුවත් දෙයයන් පේන. දැන් බොරු කරන්න එපා. ඇදහුවොත් ඒකාන්ත සත්‍යයක්. දෙවිය ඇදහුවොත් ඒකාන්තම වර්ගයට යනවා. නොඇදහුවොත් මරණ මොහොතේදී සදාකාලික අපායට යනවා. ඒ අවසාන විනිශ්චය දෙයයන්ට කරනවා. මේක කරගෙන කරගෙන යනකොට දැන් ඔක්කු වෙන ඔක්කු වෙන යන කාරණා දිහා බලාන යනකොට ඒ දේවවාදීන් සිද්ධ වුණා මේ දෙවියන් වහන්සේ ප්‍රඥප්තියක්ද පරමාර්ථයක්ද කියන தത്വෙට දාර්ශනිකව මුහුණ දෙන්නේ. ප්‍රඥප්තියක් කියන අතු කිව්වා පේන්නේ නැති බව උනාට දෙවියන් වහන්සේගේ ස්වරූපයක් තියෙනවා. උන්වහන්සේට ඇවිදින්න පුළුවන් මේ ලෝකේ මිනිස්සෙක ස්වරූපෙදී. හැබැයි සතර බලදායි. මරණයක් නැහැ. පැවැත්මක් තියෙනවා. දැන් ඉන්දියාවේ පැත්තේ බලවත්ව එන්න පටන් අරගත්තා මේ බෞද්ධ සංකල්ප නිසා ඒ මොනවාක්වත් නැහැ මෙහෙම දෙයක් නැති බව පැහැදිලිවම ඔප්පු කරන්න පුළුවන්. නාම රූප පරිච්ඡේ ඥාන, පච්ච පරිකා ඥාන දෙකෙන් හොඳටම ඔප්පු කරන්න පුළුවන් එහෙම ස්වභාවයක් නැහැ කියලා. නමුත් ඒගොල්ලෝ කියවා ඒවා ආත්මීය අත්දැකීම් ඒවා පොදුවේ පෙන්වන්න බෑ. ඒ නිසා පොදුවේ ගත්තොත් දෙවියන් වහන්සේ ඉන්නවමයි කියලා. මේ කරගෙන කරගෙන යනකොට මේකට සම්බන්ධ ආගම් කීපයක් තියෙනවා. හින්දු ආගම දේවවාදයයි කර්මවාදයයි දෙකම පිළිගන්නවා. දේවවාදේ විතරක්ම පිළිගන්න ආවෝය හීබ්‍රු ආගම නැත්නම් යුදෙව් ආගම කියනවා, හින්දු ආගමේ මුස්ලිම් ආගම කියනවා, කතෝලික ආගම කියනවා. තුන් දෙනාම පටන් ගත්තේ ඒබ්‍රාහම්ගේ. ඒබ්‍රාහම් ඔක්කොගේම මූලිකයක්. ඒ නිසා තුන් දෙනාම ඒබ්‍රාහම් අදහනවා. නමුත් ඊට පස්සේ ඇති වෙච්ච සාන්තුවරු නිසා තුනකට කැඩුණා. යේසුස් වහන්සේ ආදාන කට්ටිය නව කතෝලික වාදයට. මොහොමඩ් ආදාන කට්ටිය මුල්ම ඒ බ්‍රහ්මගෙන් තමයි ඔක්කොම පැතිරලා එන්නේ. නෝ යේසුස් අදහන කට්ටිය කතෝලික ආගමට වැටුණා. මොහොමඩ් අදහන කට්ටිය මේ මුස්ලිම් ආගම. මුස්ලිම් ආගමේ පැහැදිලිවම කියනවා දිව්‍යන් ආංශක ස්වરૂපයක් තියෙනවා පුද්ගලිකයි මහා කාරුණිකයි. කතෝලික ආගම මේ තුලින් දවසින් දවස මේ අදහස අලුත් වෙලියා කරනවා. අලුත් වැඩියා කරන්න යනකොට ඒකේ විශාල සාන්තුරු දිගින් දිගටම පහළ වුණා මුස්ලිම් ආගම කියනවා ඊට පස්සේ සාන්තුරු පහළ වෙන්නේ අවසාන සාන්තුරය තමයි මේ මොහොමඩ් ඊට පස්සේ කවුරුත් නැහැ ඊට පස්සේ එනවනම් මරන්න ඕනේ කවුරක් අද ඔක්කොම බොරු කාරයි නමුත් හින් කිතුල කිතුම ආගමේ දිගටම පැතිනකොට මෙන්න මේගොල්ලන්ට මේ ප්‍රශ්නේ ආවා දෙවියන් වහන්සේ ප්‍රඥාප්තියද පරමාර්ථයද කියන එක නෑතකදී ඇතිවිච දෙන්නේ අදහස් කරා දෙවියන් වහන්සේ කියන එක පාරභෞතිකයි පරමාර්ථයි. උන්වහන්සේ තුල තියෙන පැවැත්ම පමණයි සත්භාවයේ තියෙන ප්‍රේමයේ තියෙන. උන්වහන්සේට පුද්ගලිකත්වයක් නැහැ. ඒ නිසා ගලක තියෙන තදගතියත් දෙවියන් වහන්සේ තමයි. වාතයක තියෙන කම්පන ගතියත් දෙවියන් වහන්සේ තමයි. ගින්දරේ තියෙන උණුසුමත් දෙවියන් වහන්සේ තමයි. ජලයේ තියෙන තෙත භාවයත් දෙවියන් වහන්සේ තමයි. උන්වහන්සේ ඒක මේ මනුස්සයාගේ අනුකම්පාවෙන් පැවැත්ම බලා ගන්නවා. මේ ගලක තියෙන තද ගතිය කියන එක කවදාකවත්ම මැරෙන්නේ නැහැ. වාතයේ තියෙන කම්පන ගතිය කවදාකවත් මැරෙන්නේ නැහැ. දෙදගත් මේ තේජෝ ගතිය, ඇලෙන ගතිය කවදාකවත් මැරෙන්නේ නැහැ. සදාකාලික පැවැත්මක් මේවට තියෙනවා. හැබැයි ප්‍රේමයක් තියෙනවා. මේක ඉතාමත්ම ප්‍රබුද්ධ අදහසක් වඩපත් වුණා. මේකෙන් කියන්නේ දෙවියන් වහන්සේ පරමාර්ථයක් කියලා. මේක බුද්ධ ආගමේ දක්වන මේ විදර්ශනා අරමුණ සහ සමත අරමුණ කියන අපි ගත්ත ප්‍රත්‍යක්ෂ අරමුණ සහ විදර්ශනා අරමුණ කියන එකේ විදර්ශනාවට බොහෝම සමාන ලක්ෂණ පෙන්වන්න පටන් ගත්ත නිසා විද්‍යාලෝකයේ කල්පනා කරන ඇත්ත බොහෝම සාදරයෙන් මේක බාරගත්තා හැබැයි මේ කියන අදහස ඇත්තොත් තාම දේවවාදී. පස්සේ හොඳට කල්පනා කරලා බලන්න මේ වෙනකොට අර කලින් කියපු දෙයියන් තට්ටුවේ. බුද්ධිලිතේ ඒක කතා කරන්න බෑ. ඒක නිසා බයිබලේ පටන් ගත්ත මුල්ම දේශකයන් වහන්සේ මොසස් සඳහන් කරපු පුද්ගලික දෙයියද අපි අදහන්නේ එහෙම නැත්නම් මේ රොබින්සන් වාගේ බැලකදී පහළ වෙච්ච සාන්තුවරු කියනව පරමාර්ථ දෙවියද අදහන්නේ කියන එක අද කතෝලික සභාවට බරපතල ප්‍රශ්නයක්. මේ කද්දේට පැහැදිලි වෙනවා එnde ende දෙවියන් වහන්සේ මේ වගේ සදාතනික ධර්මයක් කියනවා නම් බොහොම ප්‍රබුද්ධයි. සදාකාලිකයි. ගලක තියෙන තද ගතිය සදාකාලිකයි. ඒක පිළිබඳව කාටවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක තර්ක කරන්න බෑ. ඒක ආගමක් කරගන්න බෑ. එතකොට අර පෞද්ගලික දෙයයන් ආංශේ ගිය වෙලා. මේ නිසා අර කාලින කලින් අදහස් වල කරපු ඒ සාන්තුරුන්ගේ අදහස් ගන්න නැත්නම් ඔබතුමන්ලා මේ කරපු වැඩෙන් අපේ ආගම සම්පූර්ණ විනාශ වෙනවා. මේ දිවෙන්නාති කියන සදාකාලික දෙයක් සත්භාවයක් ප්‍රේමයේ තියෙනවා මේ කියන්නේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි මහා කරුණාවයි මහා ප්‍රඥාවයි ඒක පුද්ගලීකරණය කරන්න බෑ එනිසා මේ මනුස්ස දාර්ශනිකව හරි නමුත් දේවවාදයට වදින මෙන්න මේක තමයි අද සමත කාලේ වෙලා තියෙන්නේ ඒගොල්ලෝ අල්ලාගෙන තියෙනවා මේ ප්‍රඥප්තිය සටහන් ආකාරය නමුත් මේ ප්‍රඥප්තියෙන් කියලා විදර්ශනාට වැඩෙනකොට අර සටහන් ආකාර නැති වෙනකොට මොකද්දෝ පාළු ගතියක් දැනෙනවා ඉතින් මුඩු පුරනවා කෑ ගහනවා සමතේ අත්‍යවශ්‍යයි. සමතේ අවශ්‍ය කරලා තියෙන සමාධියයි. ඒක සමතෙන් ගන්නත් පුළුවන් ඒක විදර්ශනායෙන් ගන්නත් පුළුවන්. සමහරුන්ට මේ සමතේ වලින් දෙලිම සමාධිය ගන්න පුළුවන් විදර්ශනා යතු ගන්න පටන් ගන්නකොටම හැම දෙයක්ම මේ වගේ වෙනස් වෙන ගැතියි ඒක සදාකාලිකයි. නැත්නම් වය ලක්ෂණ උප ဋ ාණ ඒකත්තන් කියන විදිහට වය ලක්ෂණයම අරමුණු කෙරුවොත් දකින් දකින් දේවය ලක්ෂණේ දකිනකොට ඊයත්ගේ චිත්ත ප්‍රිය පහළ වෙනවා. ප්‍රමෝදේ පහළ වෙනවා. පස්සද්ධිය පහළ වෙනවා. සුඛේ පහළ වෙනවා. ඒක සමතයකින් නැත්නම් අපි කියන විදිහට ප්‍රඥප්ති ආරමුණකින් පටන් අරගෙන ඊට පස්සේ විපස්සනාට හරවලා ගන්නත් පුළුවන්. කෙලින්ම විපස්සනා ගන්නත් පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ කොච්චර උත්තරමේද කියලා කල්පනා කරලා අර ඇත්ත අර ඔක්කොම වටෙන් කරපා කරගොන කරපාන කරපාන දෙවියන් වහන්සේ කියන්නේ පෞද්ගලික ආත්මයක් මහා කරුණාවක් තියෙනවා ඒ සදාකාලිකයේ සතතෝ භද්‍රයේ සදා සතර භෞමිකයේ කියන කියන්නේ ඇවිල්ලා අද මේ එලිපිට නාඩගම නටනකොට ඒකට යන පිළිගන්න වෙලා තියෙනවා දිව්‍යනාථය කියලා කියන්නේ පැවැත්ම. කලක තියෙන තද ගතිය. වාතයේ තියෙන කම්පන ගතිය. ඕකට දේවත්වය කාරුණ්‍ය කරන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේක දේවත්වය කාරුණ්‍ය නොකර අනාත්ම ධර්මෙන් පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වයටපත් වෙන්නේ ලෝක ආගම් වලින් ඉතාම සුළු කොටසක්. ඒ වගේ තමයි භාවනා යෝගාවචරණයෙන් ඉතාම සුළු කොටසක් තමයි අනේ මේ සතහන් ආකාර පන්නලා විපස්සනාවෙන් යන්න පුළුවන් කියන එක අදහයි. සතහන් ආකාර නැති වෙනකොටම මේන කුලප්පුව ආත්මවාදී කුලප්පුවක්. ඒක නිසා තමයි මේ කලින් පැවතිච්ච බුද්ධ ආගම කලින් පැවතිච්ච ආගම් වල මුදුනේ ඉර්ෂිනාසලා හිටියක් අවදාකවත් වෙන සාක්ෂාත් කරේ නැහැ. සාක්ෂාත් කරගන්න බැරි වුණා මොකද ඒත් කිව්වා මේ විදිහට අනුකම්පා කරලා අපිට ධ්‍යාන ලබා දෙන්නම් ඒ කාන්තේ මේ ඉස්සරන් වහන්සේ තමයි. නැවුම්කාර දෙවියන්ගේ දෙන මහා කරුණාවට තමයි මේක අපිට හරියේ. ඒ නිසා සමතේ හරියන්න හරියන්න දේවවාදී වෙන්න පටන් ගත්තා. මෙතියද සරුවත් යන වහන්සේ කරපු විප්ලවය සරුවක් කියන්නේ. උන්වහන්සේ පැහැදිලිවම පෙන්ලා දුන්නා ඒ වගේ දේවවාදී අදහසක් හෝ ඊශ්වර නිර්මාණවාදී අදහසක් නැතුව ඕනම සමත අරමුණට හිත යෙදුවොත් ධ්‍යාන ලබන්න පුළුවන් අභිඥා ලබන්න පුළුවන්. නමුත් තාම ඒ අල්ලගත්ත අරමුණට පහළ වෙනවා. අරමුණ ඉක්මවන්න වෙනවා. අරමුණේ සටහන් ආකාර ඉක්මවලා ඊ අරමුණේම පවතිනා වූ අනිත්‍යතාවයට හිත දානවායි කියනකොට තමයි ඔන්න විපස්සනාවේ මේ සංතති ලක්ෂණ හිත වැඩේ. මෙතෙන් යනකොට අර ගොඩ බිමක ඉඳන් මිනිස්සේ කරුවට කොට වෙන්න වාගේ. බිම දිගේ ගිය ආගන්තරාවක් අහකට ගන්නකොට වගේ යම් කිසි විදියකට ඔක්කාර ලකුණු පහළ වෙනවා. යම් කිසි විදියකට අනිශ්චිත භාවයේ පිරුණ ලකුණු පහළ වෙනවා. ඒකටයි කිව්වේ හොඳ සීලයක් පිළිපදව ගන්නයි කියන්නේ. හොඳ සදාචාර පද්ධතියක පිළිතලා සමතයක් ඇතුව මෙතෙන්ට යන්න පුළුවන් සමතයක් නැතුව සමාධිය තුලින් මේකට යන්න පුළුවන් ඒ සමාධිය තමයි කියන්නේ ඡන මාත්‍ර සමාධියක් කියන්නේ. ඒක සූදානම් වෙන්න වෙනවා ප්‍රඥාත්‍ය අරමුණක් උනත් කමන්නේ සංස්කාර අරමුණක් උනත් කමන්නේ අධ්‍යාත්ම උනත් කමක් නැහැ. ඒ එනේන අරමුණේ මෙන්න මේ හරි කොට සමතේ. ආනාපානය කරනවා හුස්ම රැල්ල දී කියන්නේ හොඳයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක බව දන්නවා. ආමේදී සංවේදී භාවයේදී කියන්නේ හොඳයි. ඒක දන්නවා. සංවේදී භාවයෙන් ඇති වෙන උණුසුම් සිසිල් ගති කියන එක දන්නවා. එච්චරයි. මට මේක නැවත නැවතත් හුස්ම රැල්ලටම යා යුතුයි කියනවා නම් එයා සමත යෝගාවචරය කරනවා. මේ තුනටම සමෝසේ සලකනවා නම් විපස්සනා යෝගාවචරය. කොච්චර තුනී කොච්චර සියුම් ભેදයක්ද තියෙන්නේ. නමුත් මේක මනුස්ස හිත කල්පය. කවදාකවත් ත්‍රිසංගිතට අල්ලන්න බෑ. කවදාකවත් යක්ෂයෙකුට ප්‍රේතයෙකුට අල්ලන්න බෑ. කවදාකවත් මිත්‍යා දෘෂ්ටියෙකුට අල්ලන්න බෑ. නමුත් මනුස්ස හිතට අල්ලන්න පුළුවන්. ඒකටත් එන්න අර කියන විදිහේ ලොකු සීලයක පිටන්න ඕනේ. මේ විපස්සනා සඳහා සමාධිය අවශ්‍ය බව තේරුම් ගන්න. නමුත් ඒක සමතේම විය යුතු නෑ. සමතේ වෙනවනම් සුඛ ප්‍රතිපදාවේ යන්න පාරක් තියෙන බවත් අපි පිළිගන්න. වෙන විදිහට කියනවා නම් සදින්දියේගේ තුල සිදුවෙන මේ ක්‍රියාවලදී සංක්‍රියා මේ සංකීර්ණවලදී අපිට අරමුණ ద్వාරය තදුබපන්නේ කියන මේ තුනෙන් කොයි එකෙමුත් වැඩේ පටන් ගන්න පුළුවන්. නමුත් වඩා සාධාරණයි අරමුණ ඉස්සර කරගන්න ඒක ප්‍රාප්තික සමත සමාධියක් ඇති කරගෙන ඉස්සරහට යන්න පුළුවන් ඒක සුඛ අනිත් ඒවා නැත්තේ මෙන්න මේ වෙනස තමයි මේ මෑත කාලේ බුද්ධ ආගමේ නැත්තම් මේ භාවනා ලෝකේ හිදි කරගත්ත දේවල් මේ හිදි කරගත්ත දේවල් බුද්ධ ධර්ම විරුද්ධ දෙයක් කියලා හෝ අර කතෝලික කට්ටිය නම් කියනවා ඒක දෙනන්ද පරමාර්ථ ධර්මයක් කියුවාම මේ මූල ධර්ම වලට විරුද්ධයි කියලා අපේ ධර්මය ගොනු කරන්න බෑ. මොකද ධම්මපද ගාථාවල බුදුජානකතුමෝ පැහැදිලිව විස්තර කරලා දීලා තියෙනවා. හැම සූත්‍රයකම හොඳට විස්තර කරලා තියෙනවා. අර <clears throat> සංයුත්නිකායේ සඳහන් කරලා තියෙනවා අත්ති භික්කවේ සමාධි නිමිත්තක් අභ්‍යග්ග නිමිත්තක්. අපිට මේ අරමුණක් භාවනා කරනකොට සමාධියට බර සමාධිය පිළිබඳ <clears throat> නිමිති තියෙනවා. හුස්ම ගන්නකොට හුස්ම ගන්න සමාධි නිමිති. අභ්‍යාස නිමිත්තක් කියන වචනය පාවිච්චි කරලා දෙන අර්ථකථන දෙන්නේ නැහැ. ඒක හොයලා බලනකොට වෙන්නේ එච්චර සංකීර්ණ නොවු විපරීත නොවු නිමිත්තක් කියලා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ගෝචර தත්ත්වයට යනකම් ගියේ නැති දැනීමක් තියෙනවා. හුස්ම ගන්නකොට දැනීම තියෙනවා. නමුත් ඒක භාවනා කරලා හුඟක් කල් ගියාට පස්සේ දෙන්නේ හුස්ම ගන්නකොට දැනීම එනකොට ඇතුල් වෙන පිට වෙනවා කියලා වෙන සත්‍යයක්. මේ දන්නව විතරයි හුස්ම ගන්න බව දන්නවා. පිම්බීම හැකිලිමෙත් ඒකේනවා. පිම්බීම හැකිලිමේ වෙනසක් නැහැ. කොතනද සිද්ධ වෙන්නේ කියන්න බෑ. නමුත් පිම්බෙන හැකිල්ලේකේ ලකුණක් බව දානවා. ඉතින් මේකේ හොඳට හොයලා බැලුවොත් මේ කියන්නේ මේ විපස්සනා නෙමෙයි. එහෙම නැත්නම් ద్వාරය හෝ සදුපපන්නේ පිළිබඳ ගන්නා වූ මේ අරමුණු කර ගන්නා වූ ගතිය. ඉතින් ඒ නිසා මේක යටගිය බව හැබැයි නමුත් කොච්චර තරම් සමත භාවනා කළත් සමත සමාධිය ගත්තත් මෙන්න මේ කියන අරමුණේ අනිත්‍ය දුක්ඛනාත්ම පැහැදිලි කරගන්න නැතුව නම් විපස්සනාට යන්න බැරි බව ඒක නම් ඉතින් බොහෝ ප්‍රසිද්ධ පිළිගත්ත ලොකු ප්‍රබුද්ධ මතය බෞද්ධයන. නමුත් ඒ සඳහා යන මාර්ගයේදී සුද්ධ සමතය පිළිබඳව සුද්ධ නැත්නම් විපස්සනා පිළිබඳව මේ දෙකේ ඇති අවුල මේකෙම හොඳට විවේක බුද්ධිය නොකල් නොබලපු එකේ දුර්ලභයි. එහෙම දැක්කත් සම්මත ඉදිරිපත් කරන චරිත තියෙනවා. ඒ අත්තන්න කවදාකවත් විපස්සනා කියවට හරියන්නේ නැහැ. ඒ වගේම තමයි සම්මත නෙමෙයි විපස්සනාට හරියන චරිතයක් තියෙන. අත්තර කවදාකවත් ඒ අර ලක්ෂණෝපචාන ධ්‍යානෙ මිස ආරම්භකෝපචාන හරියන්නේ. ඒ නිසා හොඳට කර්මස්ථානාචාර්යවරයා විතරක් නෙමෙයි මේ ධර්ම දේශනා කරන එකෙන් කර්ම සාකච්ඡා වෙන අදහස් කරන තමනුත් හොඳට සැලකිලිමත් වෙන්න ඕන මේකේ ක්‍රම විදේ වේදේ විවිධයි. ඒ විවිධතාවය අපි දැනගන්න නම් මේ භාවනාව කොතනින් හරි පටන් ගන්න. හැබැයි අපි මේකමයි කළ යුත්තේ මෙහෙමයි කියලා කොටු කරන ගත්තොත් ඒක අර දේවාදී අදහස් වල කියන වගේ මාව අදහුව සදාකාලික වර්ගයේ මාව අදමතර කෙරුවොත් එහෙම සදාකාලික අපාය කිව්වාගේ අර මිනිස්යාගේ අර නිදහස් චින්තනයට බාධා කරනවා. මෙන්න මේ නිදහස් චින්තනයේට ප්‍රධාන වශයෙන් සාකන ප්‍රධානම දේ තමයි විපස්සනා. අනිකුත් සෑම කොටස් වලම අතු භාව තියෙනවා. ඒකයි ඒකට අනිත්‍ය දුක්ඛ අනාත්ම දක්වන්න බැරි. නමුත් ඒ ඉඳාචින්තර හොඳට පැහැදිලි වෙනවා හොඳ සමත සමාධියට ආවම මේක උපදේශනා දුකම් ප්‍රසිද්ධ කාරණා. සමාහිතෝ වික්‍රේ යථා භූතං ඥානාති පස්සති. අනේ සමාහිත භාවයේ සමතයෙන්ම ගන්නවාද විපස්සනායෙන් ගන්නවාද කියන එක ඒක කෙනෙක් කරලා බලනවා තේරුම් ගන්න. නිසා මේ සමාධි සම්බොජ්ජංගයේ පිළිබඳව විස්තර ඔය හැම දෙයක්ම පටලවන්න. හැබැයි පැද්දුම් අරින්නේ සමතේම තමයි. පැතුම් අරින්නේ සමාධියම තමයි. ඒ නිසා යෝගාචරය තේරුම් අරගන්න ඕනේ අපි manussත්වයේ පටන් ගත්ත තැනම තමයි ඉන්නේ. භාවනා කළ ආબોධ කෙරුවොත් ඒකේ අවසාන කෙලවරට යන ওই දෙක අතර මහ වෙනසක් නැහැ. වෙනස තියෙන ආબોධය. මේ කාරණා කාරණා වෙන්කොට වෙන්කොට දැනගැනීමේ ශක්තිය. මෙන්න මේක තියෙන මිනිස්සේ පමණයි. එතෙන් අපි අදිස්ථාන කරගනිමු. මෙච්චර ලස්සන මේ වගේ ධර්මයක් අවඥ කාලේ ඉඳලා බැලුවත් අවුරුදු 2500 ගානක් අද විස්තරව පවතිනවා. අපි ඒ සඳහාම කැප වෙලයි මේ ගත කරන්නේ. නමුත් අප තුළ සෑම කෙනෙක් තුළ මේක පිළිබඳ යම් ආකාරයක පටලැවිල්ලක් තාම හිතේ තියෙනවා. ඒ වෘත්ති දවසට අනාත්මයි. පරිණිරවාණය. ඒ ගමනේ අපි එනිසා මේ හැම කරන අපේ භාවනා වැඩපිළිවෙලක්ම ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ධර්ම ධර්ම හදාරීමක්ම මෙන්න මේ පටලැවිලි නිදහා ගන්න පිණිසයි. නමුත් පටලැවිලි බැලුව ගන්නට පොඩි එකක් නෙවෙයි. නමුත් අපි විතර මේකට උර දීලා ආදී කටයුතු කරන පිරිසක් නැති නිසා අපිට ගොඩක් සන්තෝෂ වෙන්න පුළුවන්. අන්න ඒ සඳහායි මේ සමතේ සම්බන්ධ මේ ධර්ම කොටස් ඉදිරිපත් කරේ භාවනා කරන යන අයට තමන්ගේ ගමන්පතේ පහදල කරගන්න ඒ තුලින් මේ සමතයක් සමාධියක් ඇති කරගන්නත් මේ ඇයි අපි ඉදිරිපත් කරගත්තු ධර්ම කොටස් හේතු වාසනා වේවා ඒ යථා සමාහිතව වූ හිතකින් යථාභූත ඥාන දර්ශනේ පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ජීවිත ධර්ම කොටසනේ අභිමතෙන් සමාන. එත්තාවතාචං අම්මේති සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ ඒවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාචං අම්මේති සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාජනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසන ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා